සමාධි සම්බොජ්ජංගස්සං උපාදායං uppannස්සවා සමාධි සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූර්ණා අත්ති භික්ඛවේ සමාධි නිමිත්තං අභ්‍යග්ග නිමිත්තං තත්ත යෝනිසෝ මනසිකාර බෞලීකාරෝ අයමාහාරෝ අනුපන්නස්සවා සමාධි සම්බොජ්ජංගස්සං උපාදාය uppannasvā samādi sambojjangassa bhāvanāya pāripūriyāti ති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ධම්මවිවි පදනම මධ්‍යස්ථානයේ මුල් කරගෙන දිගට පවත්වාගෙන යන ලබන මේ දවසක භාවනා වැඩපිළිවෙල සඳහා ධර්ම දේශනාවකුත් එකාංගයක් වශයෙන් හැමදාම අපි පවත්වාගෙන ආවා. අන්නේ ධර්ම දේශනාව සඳහා අපි දවසින් දවස දවසින් දවස අනුමාත්‍රකා වෙනස් කළත් මූලික වශයෙන් අපි එකම සූත්‍රයක් එකම තේමාවක් පදනම් කරගෙනයි ධර්මදේශනා මාලාව පැවැත්වුවේ. ඒ සඳහා අපි ඉදිරිපත් කරගත්තේ කාය සූත්‍රය. මේක ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සලායතන වර්ගයටයි. සලායතන සංයුත්තේ පබ්බත වර්ගයේ තියෙන සූත්‍රය. මේ සූත්‍රයේ ඉතින් අර කහගේ කේටි හඳුන්වා දීමකට මතක් කරනවා නම් මේ සූත්‍රයේදී සරුවඥන් වහන්සේ ප්‍රධාන වශයෙන්ම භාවනාවට බැහැගෙන කටයුතු කරන යෝගාවචරයේක විසින් ගත යුතු පැති සහ හල යුතු පැති කියන මේ දෙක පෙන්වලා දීමට අවස්ථාවක් කරන් තියෙනවා. මෙහි දක්වන හල යුතු පැති නැත්නම් වීරියෙන් දුරුකල යුතු පැත්ත නම් නීවරණ ධර්ම පහයි ළඟාවිය යුතු වැඩි යුතු පැත්ත නම් බොජ්ජංග ධර්ම හතයි. මේ අදහස් වෙනවා ඒ කියන්නේ හොඳටම දැනට ශාසනයට යම් ප්‍රමාණයකට බැහැගෙන තාම ඊතර වෙච්චි නැති යෝගී මේ ඒකට යෝග වෙලා කටයුතු කරන පිටිසකට දෙන උපදේශ පන්තියක් තියෙනවා. ඒ උපදේශ පන්තියේ මූලික උපමාවක් ආශ්‍රය කරගෙනයි සරුවච්චන් වහන්සේ නිවර්ණ ධර්ම මෙන්ම මේ බොජ්ජංග ධර්ම විස්තර කරන්නේ. සර්වඥාතිගේ උපමාව මෙහිම යන්නේ මහණෙනි මේ කය සතෙක් වෙච්චාම ඒ සතා ලකුණට ගන්න ලිංගයට ගන්න නිමිත්තට ගන්න කයක් තියෙනවා ඒ කය ආහාර ආහාරය තමයි පිටලා තියෙන ආහාරය නිසයි මේ කය පවතින ආහාරට්ටිචකෝ ආහාරම් පටිච්ච තිට්ඨති. මේ කය ආහාරයෙන් පවතින. ඉතින් මේකට වෙන සූත්‍ර සාධකයක් ගන්නවා නම් ඔය සාමනීර සික්ඛා නැත්නම් දසපඤ්ඤා සඳහන් කරනකොට ඒක නාමකින් කියලා ඒ සෝපාක සාමනීරෙන් අහනකොට චරුවචන් වහන්සේ සෝපාක දෙන හුරු බූටි ළමා උත්‍රේ තමයි සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා. ලෝකේ ඉන්නවනේ යම් තාක් සත්තු ඒ සේරටම අදාළ සම්බන්ධ එකම දේ ගන්නවනම් පොදුවේ කියන්න පුළුවන් දේ තමයි සියලු සත්වය ආහාර මත රඳා පවතිනවා. ඒකම දැන් සරුවචන් ආංශයේ වෙන උපමා ස්වරූප වෙනවා මේ ආහාරය මත තමයි මේ කය තියෙන්නේ ආහාරය පදනම් කරගෙනයි තියෙන්නේ. ඒ තමයි මේ ලෝක නැත්නම් සම්මත එනනම් සම්මුති උපමාව. ඉතින් සරුවචනංශයේ මේ උපමාව මේ නීවරණ ධර්ම වලටත් බොජ්ජංග ධර්මවලට පාවිච්චි කරනවා. ඒ එක එක නීවරණයක් විස්තර කරන වෙලාවේදී අපිව මතක් කරගත්තා. දැන් මේ කරන්නේ සමාලෝචනයක්. ඒ කාමච්ඡන්දය ගැන කතා කරනකොට සරුවචන සඳහන් කරනවා කාමච්ඡන්දයත් ආහාරයක් මත මහණිට යොදලා තියෙන්නේ. ඒ ආහාරය මතයි පිළිట్లా තියෙන්නේ. ආහාරය නැත්තම් කාමච්ඡන්දය කිට්ටු වෙලා වියකිලා නැති නාස්ති වෙලා යනවා හරියට ආහාරය නැතුව කය ක්ලාන්ත වෙන්න වගේ නැති නාස්ති වෙලා යනවා වගේ. ඒ වගේම ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ එක එකකට අදාළ ආහාර දක්වලා දෙනකොට හොඳට පේන්න තියෙනවා අපිම කවලා පොවලා තමයි ඒ ආහාර දීලා තමයි මේ කාමච්ඡන්දේ දිගට <clears throat> වඩා තනා වඩාගෙන යන්නේ ව්‍යාපාදයට හැමදාම ආහාර දීමෙන් තමයි තන වඩාගෙන යන්නේ තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ සෑම නීවරණ ධර්මයක්ම අපේ දැන හෝ නොදැන අපෙන් ආහාර ලැබිලා තමයි ඒවා ජීවත් වෙන අපේ ගෙවල් වල ජීවත් වෙන කරපොත්ත මීය පුස් වගේ දේවල්. ඒ සේරටම අපි ඔය ඕවර් ටයිම් කරලා හම්බ කරන්නේ ඕගොල්ලන්ටත් එක්ක තමයි. ඒගොල්ල අකමැති වෙන එක වෙන්න පුළුවන්. ඒගොල්ල ගෙදර ඉන්නට අකමැති වෙන්න පුළුවන්. මොකක් හඳ දෙන්නේ නැහැ අපිම තමයි. ඒ වගේ තමයි අපේ චිත්තචෛසික ධර්ම වල මේ චෛසික වෙන නීවරණ ටික ඔක්කොටම ආහාර දීමේ මේ මූලික අධිපතිකම ලැබෙන්නේ ඒ කයයි ටිකේනා තමයි. ඒ නිදර්ශනයම මේ ਸਰවඥතා ඥානයේ තියෙන පුලුල් බව පෙන්වමින් ਸਰවඥයන් සඳහන් කරනවා මේ බොජ්ජංග ධර්ම කියලා යෝග ජීවිතයකට කිතු කරගත යුතු ලං කරගත යුතු වඩාගත යුතු ධර්ම හතක් තියෙනවා ඒ ධර්ම හතත් අන්න අර උපමාවෙන්මයි ගෙන හර පාන්නේ ආහාරට්ටිචකෝ ආහාරම් පටිච්ච තිට්ඨති. ඒ සත්‍ය ආදී සයයිචික වෙන ඒ බොජ්ජංග ධර්ම ආහාර මතයි රඳාපවතිලා තියෙන්නේ ආහාරයක් මත පිහිටලා තියෙන්නේ ඒ ආහාරය ලැබුණොත් ඒක වැඩෙනවා නොලැබුණොත් නොවැඩෙනවා එතකොට අපි ළඟ මේ බොජ්ජංග ධර්ම නොවැඩි තියෙනවා නම් ඒකට හේතුව ඉතින් අපි ඒ යත්තන්ට අනුග්‍රහ කරලා නැහැ. අපි ඒ යත්තන්ට ආධාර කරලා නැහැ. ආහාර දීලා නැහැ. ඉතින් නිසා අපි මේ බොජ්ජංග කෙට්ටු උනාය, බොජ්ජංග වලට ලෙඩ හැදුනාය, හන්දිපත්‍රු දාවාවයි කියලා කාටවත් දොස් කියන්න පුළුවන් කමක් නැහැ. ඒකට අපි දිය යුතු ආහාර දන්නේ නැති නිසා. ඒක නිසා මේ කයක් හැම කෙනෙකුටම හැම සතෙක්ම තමන්ගේ කයට ආදරය කරනවා, තනනවා, වඩනවා, කවනවා, පොනවා, ආරක්ෂා කරනවා. සමහරු ඉන්නවා සියදින සාගන්න ඇත්තෝ. ඉතින් අපි යත්තන් කියන්නේ සාමාන්‍යයෙන් මානසික දුර්ලභකම් කියලානේ. ඉතින් දැන් කාලේ ඔය බෝම්බ තියාන පහින ඇත්තොත් තියෙනවා. ඒ දෙකොටසම අයින් කරලායි මේ කතා කරන්නේ. මෙතන කතා කරන්නේ මේ සාමාන්‍ය ජීවත් වීමට කැමැති හයක් නඩත්තු කරන සත්‍යය ගත්තාම ඒ ඇත්තන්ගේ චිත්තසංතානවල නීවර ධර්ම හෝ බොජ්ජංග ධර්ම පහළ වෙනවනම් ඒ කය නඩත්තු කරන කෙනාගේ අනුග්‍රහ මත තමයි මේක සිද්ධ වෙන්නේ. මේක ඉතින් ගොඩක්ම ඇත්තයි නැත්නම් මේක ගොඩක්ම ප්‍රචලිතයි අදාළයි මිනිස්යා කියන සතා ගත්තා. ඉතින් අපි මේ වෙනකොට මේ නීවරණ ධර්ම පහම ගැන කතා කරලා තිනවා. බොජ්ජංග ධර්ම වලත් සති, විරිය, ධම්මවිචේ, පීටි, පස්සද්දි අපි මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවා. අද අපි ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ සමාධිය කියන බොජ්ජංග ධර්මයයි. මේ සමාධිය කියන බොජ්ජංග ධර්මයට මේ ආකාරයෙන් අපි පාරක පාගෙන ආවට මේ චෛතසිකයත් මේ වචනයත් විශේෂයෙන්ම ආගමික ලෝකයේ ආධ්‍යාත්මික ලෝකයේ පුළුල් වශයෙන් සාකච්ඡා වෙන වචනයක්. ඒ නිසා අපිට මේ පැයකින් මේ එක දේශනාවකින් මේක පිළිබඳව පූර්ණ අවබෝධයක් ගන්න අමාරුයි. නමුත් අපි එකක් බලාපොරොත්තු වෙන මෙතන ඉන්න සෑම කෙනෙක්ම මේවා ගැන යම් ප්‍රමාණයකට දාන්නවා. ඒ වගේම මේ වෙනකොට කාලය aran තියෙනවා. අපි උත්සාහ කරන්නේ සාමූහිකව මේ සාකච්ඡාවක් මාර්ගයේ අපි ළඟ තියෙනා වූ ඒ සමාධිය තව තවත් ඒකාග්‍ර කරලා ඊට ඇත්තා වූ යම් අපි දැන හෝ නොදැන බාධක ධර්ම තියෙන එක අයින් කරලා අපි දැනටමත් දැන හෝ යටිපහුව වෙච්ච අනතර කරගත්ත සාධක ධර්ම තියෙනවනම් මතු කර ගැනීමේ අදහසින් මේ සමාධි සම්බොජ්ජංගයේ පිළිබඳව කාය සූත්‍රය සාක්ෂි කරගෙන මේ ධර්ම දේශනා පැවැත්වීමයි බලාපොරොත්තු ඒ කාය සූත්‍රයේ සමාධි සම්බොජ්ජංගය ගැන සඳහන් වෙන පාඩය තමයි මම මේකේ මාතෘකාව වශයෙන් ලැබුවේ ඒක ශ්‍රීමුක පාඩයක්. කෝච බික්කවේ ආහාරෝ අනුප්පන්නසව සමාධි සම්බොජ්ජංගස උපාදාය උප්පන්නසව සමාධි සම්බොජ්ජංගය සම්බොජ්ජංගස බීයෝ භාවයි මහණි මේ නෝපන්නා වූ සමාධි සම්බොජ්ජංගයක් නැති තැනකින් මතු කරගන්න හරියට පැලයක් කණු කැපිලා ඇටයකින් මතු වෙන වගේ බිහි වෙන්න ඒ වගේම යම් කිසි කෙනෙකුගේ බිහි වෙලා මතුවලා තියෙනවා නම් ඒක ජීවුන පවුණු කරගන්න මොකද්ද ආහාර. ඒකේ ਸਰවචනස කියන්නේ අත්ථි බික්කවේ සමාධි නිමිත්තං අභ්‍යග්ග නිමිත්තං තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුපන්නස්සව සමාධි සම්බොජ්ජංගස උපාදාය උප්පන්නස්සව සමාධි සම්බොජ්ජංගස්ස භායනාව පාරිපූර්ණය. මහන්නේ මේ සමාධි නිමිත්ත කියලා එකක් තියෙනවා. අභ්‍යග්ග නිමිත්ත කියලා එකක් තියෙනවා ආන්න ඒක පිළිබඳව නුවණින් කල්පනා කිරීම තමයි නූපන්නා වූ සමාධි සම්බොජ්ජංගයේ පහළ වීමටත් උපන්නා වූ සමාධි සම්බොජ්ජංගයේ තනා වැඩිමටත් උදව් වෙන්නේ කියලා. ඒ නිසා අපි මේ සමාධි නිමිත්තකට හිත යොදා කරන වැඩපිළිවෙලට අපි කියන සමාධි භාවනා. නැත්නම් අපි ගිහි බෞද්ධ වැඩපිළිවෙලක් ප්‍රතිපදාවක් ගත්තාම අපි කියන්නේ දාන ශීල භාවනා. එතකොට මේ දානයේදී අපි මේ වාගේ සමාධි නිමිත්තක් වැඩිමක් අරමුණු කරගෙන නෙවෙයි දානේ පවත්වන්නේ. හැබැයි මේ හොඳට මේ බණ භාවනා කරන කෙනෙක් දානයක් දෙනකොට ඒ දාන දෙන කෙනාගේ සත්පුරුෂකම වැඩෙන්න වැඩෙන්න දාන දෙන කෙනාගේ තල තුනකම වැඩෙන්න වැඩෙන්න එයත් දාහණයෙන් දෙන්නා වූ ආමිෂයේ පැත්තක අමතක කරලා පුළුවන් තරම් ඒ තමන්ගේ අර පුහුණු කරන ආපෝ යෝග ජීවිතයට සම්බන්ධ කරන දානයේදී පවා මේ සමාධි නිමිත්ත අභ්‍යග්ග නිමිත්ත වැඩෙන තාලට දාන දෙන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි දාන උත්කෘෂ්ඨ දාන වෙන්නේ. ඒගොල්ලෝ සීලය ගත්තත් ඒ සීලේදී සඳහන් වෙන්නේ කය වචන දෙක හික්ම ගැනීමනේ. වීතික්‍රමණය වෙන්නා වූ කෙලෙස් නොවන මට්ටමටපත් කිරීම. ඒක වුණත් මේ සමාධි නිමිත්තක් වැඩෙන ආකාරයට, අභ්‍යග නිමිත්තක් වැඩෙන ආකාරයට පවත්තන්ට ඕන නිසා තමයි මේ සිල් පොළවල් වල භාවනා උගන්වන්නේ. මේ දෙකම යම් ප්‍රමාණයකට තනවා වඩා ගත ඇත්තෝ සමහර විටක පූර්ණ කාලිනව මේ සමාධි නිමිත්ත වැඩිවීමටම නැත්නම් සමාධිය වැඩිවීමටම ගත යුතු කරනවා. ඒව සමාට භාවනා මධ්‍යස්ථාන වල පැවිදි වෙලා ආරණ්‍ය ගත වෙලා නැත්නම් මේ වගේ දවස් වෙන් කරගෙන ස්ථාන හදාගෙන ශූන්‍යාකාර අපි මේ යෙදී ගත කරන්නේ අන්නේ සමාධි නිමිත්ත අඳුනාගෙන අභ්‍යග්ග නිමිත්ත අඳුනාගෙන ආනේ නිමිත්තේ නුවණින් කල්පනා කිරීම කියන යෝනිසෝමනසිකාරයේ වැඩිවීමෙන් තමයි අපි නෝපන්නා වූ සමාධියක් ඇති කරගන්නේ ඇති වුණා වූ සමාධියක් ජීවුන පවුණු කරගන්නේ ඉතින් මේ සමාධිය කියන එකට සම සමතය කියන වචනේ පාවිච්චි කරනවා සමහරලාට ඒකාග්‍රතාවය කියන වචනත් පාවිච්චි කරනවා මේ ආකාරයෙන් විවිධ අවස්ථානුකූලව පසුබිමට සාපේක්ෂව විවිධ වචන පාවිච්චි කරනවා මේ මෙතෙන්දී ඉතිහාසයට අපි පොඩිටක් හිත යෙදුවොත් අපි මේ කොතනද ඉන්නේ කියලා දැනගන්න. සර්වඥාන්සේ ලෝකේ පහළ වෙන්න ඉස්සෙල්ලා ඒ పూర్ව කාලයේ මේ කියන විදිහට දාන සීල භාවනා තුනම තිබුණා. ඒ අනුව ගත කරපු දාන සීල භාවනා කරලා සෑහෙන ප්‍රතිඵල ලබාගත් ආධ්‍යාත්මීය ආගම දිනු කරගත්ත ඇත්තෝ ඒ කාලෙත් හිටියා. විශේෂයෙන්ම අපිට තියෙන ඉන්දීය ඉතිහාසගත කරුණු අනුව බලනකොට නැත්නම් අඩුවානේ ਸਰුවචන් වහන්සේගෙන් පස්සේ ලියවිච්ච මේ ත්‍රිපිටකයේ පොත් කියනකොට පවා තේරෙනවා සෑහෙන දුරට සීල සමාධි දාන සීල භාවනා කියන දේවල් කරපු යැත්තු ඉඳලා තියෙනවා. ඒ යැත්තන්ගේ අවසානීය සමාධිය සමානයි භාවනාව කියන තැන තමයි තිබිලා තියෙන්නේ. ඒක නිසා සමාධි කියන වචනේ භාවනාවට සමාන වචනයකට යෙදවිලා තියෙනවා. සමාධිය හරිනම් භාවනාව හරි. සමාධිය හරිනම් ආධ්‍යාත්මය හරි. සමාධිය හරිනම් ආගමේ අන්තිම උතන තමයි කියන එක එදා තිබුණු ඒ යන්න පුළුවන් ඉහෙළම තැන. ඒතර සිද්ධාර්ථ කුමාරෝත්පත්ති සිද්ධ වෙන කාලේ ඔන්න ඔවැනි පරිසරයක් තමයි ඒකෙත් හැබැයි බොහොම ප්‍රබුද්ධ අවදි භාවයක් තිබිලා තියෙනවා. ඊට පස්සේ සිද්ධාර්ථ තාපසතුමා වශයෙන් අවුරුදු 29 දී ගිහි ගියට හැටියට පස්සේ ඉස්ලාම් ගියේ උද්දකාරාම පුත්තු කාලකාරාම වගේ ඒ ඇත්තෝ ගාවට ඒ ඇත්තෝ මේක තමයි මේ වගේ පිං ඇති තරුණයෙක් ආවට පස්සේ ඒ දාන කටයුතු සීල කටයුතු වලට නොයදුවා නෙවෙයි ප්‍රධාන වශයෙන් කෙරුවේ මේ සමාධිය වශයෙන් රූප ධාන අරූප ධාන වඩන එක. වැඩුවට පස්සේ ගුරුවරුන්ගේ සතුටට පත්වන විදිහේ හොඳම ශිෂ්‍යයා බවට මේ සිද්ධාර්ථ ගෞතමතුමා තාපසතුමාපත් වුණා. එනිසා යාත කොච්චර සතුටු වුණාද කියනවනම් තම තමන් ළඟ හිටපු පිරිස දෙකට බෙදාන හසුරවන්න මේ තරුණ යෝගාවචරතුමාට ආරාධනා කළා තියෙනවා. නමුත් මෙතනදී ඉස්ලාම මානව ඉතිහාසයේ පළවෙනි වතාවට මේ සිද්ධාර්ථ තාපසතුමාට කල්පනාවක් ආවා මේක නෙවෙයි කියලා වර කියලා. එච්චරයි මේ මුළු බුද්ධ ශාසනයේ තියෙන ගැම්ම ඔන්න ඔතන තියෙන. උන්වහන්සේට මතක් වුණා මම මෙතෙන්ද මෙතෙන් ආවට පස්සේ මතක් වුණේ කිං කුසල ගවේෂී. කුසලේ නම් කිම? අපිට පේන්නේ මේ ප්‍රශ්නෙට උත්තරේ කියලා. නමුත් මේ සිද්ධාර්ථ ගෞතමතුන් ප්‍රශ්නේ මතුනේ ඔය සමත භාවනා විදර්ශනා භාවනාවලින් හිත තනාගත්තට පස්සේ